කර්මය අපි පසුපස එන් පැමිණෙමින් විපාක දෙන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරලා දෙන හැටියට එතකොට කර්මය කියලා කිව්වේ කුසල අකුසල් දෙකම ඔය මූලික දැනුම අපි ඇති කරගත්තොත් තමයි කුසල අකුසල කර්මයන් කවර ආකාරයෙන්ද අපි පසුපස පැමිණෙමින් විපාක දෙන්නේ කියලා අපිට හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ සඳහායි මේ මූලික පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ එතකොට කර්මය අපි පසුපස එන ආකාරය ධර්මයේහි පැහැදිලි කරනවා ක්‍රම තුනකට ditta ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය. ditta ධම්ම වේදනීය කියලා කියන්නේ මේ ජීවිතේම විපාක දෙන කර්ම. උපපජ්ජ වේදනීය කියලා කියන්නේ දෙවන ආත්ම භාවයේදී විපාක දෙන කර්ම. අපරාපරිය වේදනීය කියලා කියන්නේ දෙවන ආත්ම භාවයේ ඉඳලා යම්තා කාලයක් අපි සසර ගමනේ පවතිනවා නම් ඒ පැවතිලා අරහත්ත්වයටපත් වෙලා පිරිණිවන් පාන මොහොත දක්වාම ඉඩක් ලැබුණොත් විපාක දෙන්නට ඉදිරිපත් වෙන කර්මය තමයි අපරාපරිය වේදනීය කියලා කියන්නේ. එතකොට තව අහෝසි කර්ම කියලා කොටසක් දක්වනවා. අහෝසි කර්ම බවටපත් වෙන්නේ ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දිය යුතු කර්ම විපාක දෙන්නට අවස්ථාව නොලැබුණොත් ඊළඟ භවයේ විපාක දෙන්නේ නැහැ. ඒවා අහෝසි වෙනවා. උපපජ්ජ වේදනීය කර්ම දෙවන භවයේ විපාක දෙන අවස්ථාව නොලැබුණොත් ආය තුන්වෙනි භවයක විපාක දෙන්න ඒවා හොසි වෙනවා. අපරාපරිය වේදනීය කර්ම අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පෑවහම ඒවා අහෝසි වෙනවා. ඒවා තමයි අහෝසි කර්ම කියලා හඳුන්වන්නේ. විපාක දෙන ආකාරය මත ditta ධම්ම වේදනී, උපපජ්ජ වේදනී, අපරාපරිය වේදනී කියන තුන් ක්‍රමයකට ඒ කර්මය අපි පසුපස පැවෙනවින් කුසල කර්ම, අකුසල කර්ම දෙකම විපාක දෙනවා. එතකොට මේ වෙනස ඇති වෙන්නේ කොහොමද? ditta dhamma vedaniya karma කියලා වෙනම කර්ම කොටසක් නැහැ. අපි කරන හැම කර්මයකම ditta dhamma vedaniya විපාක දෙන කොටසකුත් තියෙනවා. උපපජ්ජ වේදනීයව විපාක දෙන කොටසකුත් තියෙනවා. අපරාපරිය වේදනීයව විපාක දෙන කොටසකුත් තියෙනවා. ඒ කියන්නේ මේ භවයේ විපාක දෙන කොටසයි ඊළඟ භවයේ විපාක දෙන කොටසයි අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පානතෙක් විපාක දෙන කොටසකෝයි කියලා අපි කරන සෑම කුසල කර්මයකම සෑම අකුසල කර්මයකම ওই අවස්ථා තුන පවතිනවා. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? අභිධර්මයේ පැහැදිලි කරනවා අපි යම් ක්‍රියාවක් කරනකොට සිත් පෙලක් හටගන්න. ඒවා හඳුන්වනවා චිත්ත වීති කියලා. ඒ චිත්ත වීතිවල ජවන් සිත් හැටියට එකම ස්වરૂපයේ සිත් හතක් අනුපිළිවෙලින් පහළ වෙනවා. ඒවා ජවන් සිත් කියලා කියන්නේ ජවය. අනාගත විපාක ඇති කිරීමේ ජවය මතු කරන්නේ කර්ම ශක්තිය මතු කරන්නේ ඒවත් වලින් තමයි. ඒවා තමයි කුසල කර්ම අකුසල කර්ම හැටියට හඳුන්වන්නේ. එතකොට මේ ජවන් සිත් හතක් අඛණ්ඩව එක දිගට ඇති වෙනකොට එහි පළවෙනි සිත ගොඩක් දුර්වලයි. ඇයි? ඒ වර්ගයේ පළමුවෙන්ම හට ගන්නා සිත නිසා ඒක දුර්වලයි. ඒ සිතෙහි විපාකය මේ ජීවිතයේදී විපාක දුන්නොත් විපාක දෙන්න පුළුවන්. මේ ජීවිතේ විපාක දෙන්න අවකාශයක් නොලැබුණොත් ඒ පළවෙනි සිතේ විපාකය ඊළඟ භවයක විපාක දෙන්න තරම් ශක්තිය නැහැ. එතකොට මේ භවයේ විපාක දෙන්න ඉඩක් ලැබුණොත් විපාක දෙනවා නැත්නම් ඒක එහෙමම අහෝසි වෙනවා. ඊළඟට ඒ සිත් හතේ අන්තිම සිත ඒකත් දුර්වලයි. නමුත් අර පළවෙනි සිතට වඩා ටිකක් ශක්තිමත්. ඒතර ඒ අන්තිම සිතෙහි විපාකය දෙවන ආත්ම භාවයේ විපාක දෙන්නට ඉඩ ලැබුණොත් විපාක දෙනවා. නැත්නම් ඒක අහෝසි වෙනවා. අර මැද සිත් පහ වඩා ශක්තිමත්. ඒ සිත් පහේ විපාකය කල්ප කොයිතරම් ප්‍රමාණයක් අපි සසරේ සැරිසරුවත් අහෝසි වෙන්නේ නැහැ. ඉඩක් ලැබෙන ඕනෑම මොහොතක මතුවලා විපාකත්වයට පැමිණෙන්නට පුළුවන්. එහි ශක්තිය වැඩි නිසා. දීර්ඝ කාලයක් ඒවා විපාකයේ පිණිස ක්‍රියාත්මක වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒවා තමයි අපරාපරිය වේදනීය කර්ම හැටියට හඳුන්වන්නේ. දැන් ditta ධම්ම වේදනීය වශයෙන් අපි සිද්ධ කරන බොහෝ කර්මවල කුසල්වලත් අකුසල්වලත් ditta ධම්ම වේදනීය කොටසක් තියෙනවා. හැබැයි ඒවා ඊතරම් ප්‍රකට වෙන්නේ නැත්තේ ඒ පළවෙනි සිත ගොඩාක් දුර්වල නිසා ඒ දුර්වල සිතෙන් හුඟා ප්‍රබල විපාකයක් පැහැදිලිව පෙනෙන විපාකයක් ඇති කරන්න තරම් සමත් වෙන්නේ නැහැ. හැබැයි සමහර අවස්ථාවල අපි කරන කර්මය හුඟක් බලවත් නම් අර පළවෙනි සිතත් සෑහෙන ප්‍රමාණයකට බලවත් වෙනවා. අපි කරන කර්මය වඩාම ශක්තිමත් නම් කුසලයේ වුණත් අකුසලයේ වුණත් ඒක වඩා ප්‍රබල නම් අර පළවෙනි සිතත් ප්‍රබල වෙනවා. එතකොට මේ ජීවිතේම ඒ කර්මය විපාකත්වයට පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා. කුසලොත් එහෙමයි අකුසලොත් එහෙමයි. විශේෂයෙන් මව්පියන්ට හානි කළොත් ඒ කර්මය මේ ජීවිතේම විපාකත්වයට පැමිණෙන්නට පුළුවන්. ඊළඟට රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලාට අපරාධ කළොත් ඒ කර්මය මේ ජීවිතේම විපාක දෙන්නට පුළුවන්. ඒ වගේම සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලාට අපරාධ කළොත් සිල්වත් ගුණවත් උපාසක උපාසිකාවන්ට අපරාධ කළොත් ඒ කර්ම මේ ජීවිතේම විපාක දෙන්නට පුළුවන්. කුසලොත් එහෙමයි.